සාරමේවා බුදුරුවනට අපි ඉගෙන ගත්තා මේ පටිච්චසමුප්පාදේ නැති වෙන්නේ කොහොමද කියන එක. පටිච්චසමුප්පාදේ හට ගැනීමත් පටිච්චසමුප්පාදේ නැතිවීමත් ගැන ආර්ය ශ්‍රාවකයාගේ අවබෝධේ අපි හඳුන්වන්නේ ආර්ය ශ්‍රාවකයා ආර්ය න්‍යාය අවබෝධ කරලා ඉන්නවා කියලා. එතකොට අපි පටිච්ච සමුප්පාදයේ හට ගැනීමලත් නැතිවීමත් ඉගෙන ගත්තේ මොන න්‍යාය හැටියටද? ආර්ය න්‍යාය හැටියට. ඒ ආර්ය න්‍යාය අපි ඉගෙන ගත්තා. ඉති මස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති හිදන්න හෝති විමස් නිරෝධා හිදන් නිරුද්ධති එතකොට මේ පටිච්ච සමුප්පාදය අපි ඉගෙන ගත්තාම ඔබට තේරෙන්න පුළුවනි මේ පටිච්ච සමුප්පාදයේ ගැඹුරු තමයි හැබැයි දීසි වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ පටිච්ච සමුප්පාදය ඊටාත්ම ගැඹුරුයි ගැඹුරු අවබෝධයක් කරා යන එකක්. ඊටමත් නෝනින් කල්පනා කරලා අවබෝධ කරගත යුතු එකක්. මේ පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා ලෝක සත්‍යය මේ නූල් බෝලයක් අවුල් වෙලා වගේ සම්පූර්ණයෙන්ම ලෝක සත්‍යය අවුලෙන් අවුලටපත් වෙලා සිටින බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද ආනන්ද හාමුදුරුව ප්‍රකාශ කරපු වෙලාවේ මේ බොහොම සරලව තේරෙනවා වගේ කියලා. එහෙම කියන්න එපා කිව්වා මේක සරල නෑ කිව්වා. එතකොට ඒ පටිච්චසමුප්පාදයේ බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ රහිතව අවබෝධ කරපු ධර්මයක්. ඒ පටිච්චසමුප්පාදයට සම්බන්ධ අපට දැනගන්න උවමනා තව පැත්තක් බුදුරජාණන් වහන්සේ හෙළි කරනවා. ඒ තමයි මේ සත්වයන්ගේ පැවැත්මට ඒ කිව්වේ ඉපදිච්ච සත්‍යයන් අපි තමයි ඉපදිච්ච සත්වයෝ. ඒ වගේම මරණාසන්න වෙනකොට එයා උපතක් කර යන සත්වයා. එතකොට ඉපදිච්ච සත්වයන්ටත් උපතක් කරා යන සත්වයන්ටත් අනුග්‍රහ දක්වන දේවල් මුල් කරගෙන පටිච්චසමුපාදේ පවතින හැටි මේ දේශනාවේ නම අත්තිරාග සූත්‍රය අත්තිරාග කියන්නේ තේරුම රාගය තිබුණා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉපදිච්ච සත්වයන්ට උපතක් පිණිස සකස් වෙන සත්වයන්ට අනුබල දෙන්න ආහාර වර්ග හතරක් තියෙනවා කියලා. ආහාර වර්ග කීයක්ද? හතරක්. එක කබලින්කාර ආහාර ගුරුසු හෝ සියුම් හෝ දැන් අපි මේ ගන්න ගොරෝසු මේ හපල කන ආහාරවලට කියනවා කබලින්කාර ආහාර කියලා. කබලින්කාර ආහාර අනුභව කරන දෙවිවරුත් ඉන්නවා කියලා දේශනා සඳහන් වෙනවා. ඒක ගොරෝසු වෙන්නත් පුළුවන් සියුම් වෙන්නත් පුළුවන්. කබලින්කාර ආහාරෝ ඕලාරිකෝ සුකුමෝ. සුකුම කිව්වේ සියුම් දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගොරෝසු එකක් වෙන්න පුළුවන් අන්න කබලින්කාර ආහාර අනුභව කරන කෑම. කබලින්කාර ආහාර කියන්නේ අපි අනුභව කරන කෑම. මේ අනුභව කරන ආහාර ඉපදිච්ච සත්වයන්ගේ පැවැත්මට උපතක් කරා යන සත්වයන්ගේ පැවැත්ම කියන දෙකටම හේතු වෙච්ච එකක් තියෙනවා. එතකොට දැන් අපි ගත්තොත් අම්මා කෙනෙක් කෑම ගන්නවා. එතකොට ඒකේ අම්මට. අම්මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. එතකොට අම්මා කෙනෙක් ගන්න කෑමෙන්ම තමයි ඒ දරුවා යැපෙන්නේ. එතකොට මේ දෙන්නටම උපකාර වුණා යැපෙන්න ආහාර. එතකොට එහෙනම් ඉපදිච්ච කෙනාටත් උපදින්න ඉන්න කෙනාටත් ආහාර උපකාරණ එකක් තමයි කබලින්කාර ආහාර කෑම දෙවනි ආහාරයේ ස්පර්ශය බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉපදිච්ච එක්කිනා පෝෂණය වෙන ඊළඟ ආහාරය තමයි ස්පර්ශය ස්පර්ශය කියන දේ අපි මේ වෙනකොට ඉගෙනගෙන ඉවරයි මොකක්ද ස්පර්ශය කියලා අපි කිව්වේ ඔව් තින්නම් සංගති පස්සෝ කරුණු තුනක එකතු වීම ස්පර්ශයයි. එතකොට ස්පර්ශය කී ආකාරයිද? සය ආකාරයි. එහි ස්පර්ශය හට ගන්නවා. ඒ කියන්නේ ඇහැයි රූපයි විඥානය එකතු වෙනවා. කනේ ස්පර්ශය හට ගන්නවා. කනයි ශබ්දයි විඥානය එකතු වෙනවා. නාසයේ ස්පර්ශය හට ගන්නවා. නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වෙනවා. දිවේ ස්පර්ශය හට ගන්නවා. දිවයි රසයි විඥානය එකතු වෙනවා. කය ස්පර්ශය හට ගන්නවා. කයයි පහසයි විඥානය එකතු වෙනවා. මනසේ ස්පර්ශය හට ගන්නවා. මනසයි ආරමුණුයි විඥානය එකතු වෙනවා. එතකොට ස්පර්ශයක් ඇති වුනහම ඇයින් වේවා, ඇයි ස්පර්ශය වේවා, කණ ස්පර්ශය වේවා, නාසය ස්පර්ශය වේවා, දිව ස්පර්ශය වේවා, කය ස්පර්ශය වේවා, හිතේ ස්පර්ශය ස්පර්ශයක් ඇතිවීම මේ ඉපදිච්ච සත්වයාගේ පැවැත්මට අනුබල දෙන දෙයක්. ඉපදිච්ච සත්‍ය උපදින්න ඉන්න සත්‍යයගේ පැවැත්මටත් අනුබල දෙන දෙයක් ස්පර්ශය. එතකොට මේ ස්පර්ශය මේ සංසාරගත සත්‍යයගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන්නේ පෝෂණ ක්‍රියාවලියක් හැටියට. දැන් ආහාරය කියන්නේ අපි පෝෂණය කරන දේ. දැන් ආහාරය අපි ගත්තේ නැත්නම් දිගට මොකද වෙන්නේ? මැරි යනවා. එතකොට ආහාරයෙන් අපි පෝෂණය ලබනවා වගේ අපි පෝෂණය ලබනවා ස්පර්ශයෙන්. බලන්න මේ බුදුරජාණන් වහන්සේ අවබෝධය කොයිතරම් පුදුමද කියලා. විස්මිත අවබෝධයක් උන්වහන්සේට තිබුණේ. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා ඒ වගේම තව ආහාරයක් අපි පෝෂණය ලබනවා. ඒ තමයි මනෝ සංචේතන ආහාරය. මනෝ සංචේතන ආහාරය කියන්නේ මනසින් චේතනා ඇති කර කර ක්‍රියා කිරීම. මේකට කිට්ටුවෙන් යන වචනයක් තියෙනවා ප්‍රපංච කියලා. ඒ කියන්නේ මනසින් යම් ආරමුණක් ගත්තාම ඒ අරමුණ කෙලෙස් හටගන්න ආකාරයට පැවැත්වීම. එතකොට ඒක ඒකෙන් සකස් වෙන්නේ මොකක්ද? මනෝ සංචේතනාව නම් වූ ආහාරය. ඒකෙන් පෝෂණය ලැබෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ කෑම කෑම කෑම අනුභව කිරීම තුළ සම්පූර්ණ පෝෂණය ලබන්නේ කාම තණ්හාව පංචකාමී ඒ කියන්නේ දැන් අපි ආහාරයක් ගත්තොත් අපි ආහාරයේ ඇස් දෙකෙන් බලලා ආසාව පවත්වන්නේ නැද්ද? පවත්වනවා. ආහාරය ගැන අහලා ආහාරයේ කනකොට ඒ සද්දෙට ආසාව පවත්වන්නේ නැද්ද? පවත්වනවා. සුවඳට අපි ආසාව පවත්වන්නේ නැද්ද? පවත්වනවා. රසයට පවත්වන්නේ නැද්ද? පවත්වනවා. ස්පර්ශයට දැන් ආහාරයේ තියෙන ස්පර්ශයෙන් අපි රස්නිද සීතලද කියලා දැනගන්නේ. ඒතරී ආහාරයකට අපි යොමු වෙනකොට අපේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන පහම යොමු වෙනවා. එතකොට ආහාරය තුළ එයාට වැඩින්නේ මොකද්ද? තණ්හාව. ස්පර්ශය ඇති වුණාමත් එයාට වෙඩෙන්නේ ස්පර්ශය ඇති වෙච්ච ගමන් ඇති වෙන විදීම. පස්සපච්චය වේදනා. ස්පර්ශයක් ඇති වෙච්ච ගමන් එයාට ප්‍රකටව තේරෙන දෙයක් තමයි විදීම. එතකොට මේ විදීම ඇති වෙනකොට එයා සම්පූර්ණ එක ආහාරයක් හැටියට ඒකෙන් පෝෂණය වෙනවා. මනෝ සංචේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ කබලින්කාර ආහාර කෑම කවුරු හරි කෙනෙක් අවබෝධ කළොත් එයා පංචකාම ගුණික රාගය ප්‍රහාණය කරනවා කියනවා. අවබෝධ කරලා. ඒ කිව්වේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වල තියෙන සම්පූර්ණ ආසාව නැති වෙනවා කියන මේ කන කෑමේ ස්වභාවය අවබෝධ කළොත්. ඊළඟට ස්පර්ශය අවබෝධ කළොත් දැන් අර ආහාර ගැන කියනවා ඉතින් එහෙම අවබෝධ කළොත් එයා ආයේ මේ කාම ලෝකෙට එන්නේ නැහැ කියනවා. ඒක තේරුම මොකද්ද? අනාගාමී වෙනවා. එතකොට ස්පර්ශය අවබෝධ කළොත් ඒ අවබෝධ කරනවා කියනවා ත්‍රිවිධ වේදනාව. සැප විඳීම හටගන්නේ කොහොමද? දුක් විඳීම හටගන්නේ කොහොමද? උපේක්ෂා විඳීම හටගන්නේ කොහොමද කියලා එයා මේ මේ ආයතනයත් පාසා ඇති වෙන ස්වභාවය අවබෝධ කරනවා. විදීමේ ස්වභාවය අවබෝධ කළොත් එයා තායි තවමුකුත් කරන්න දෙයක් නෑ කියනවා. ඒ කියන්නේ එයා රහත් වෙනවා. මනෝ සංචේතනාව අවබෝධ කළොත් ත්‍රිවිධ තෘෂ්ණාව අවබෝධ කරනවා කියනවා. කාම තණ්හාව අවබෝධ කරනවා, භව තණ්හාව අවබෝධ කරනවා, විභව තණ්හාව අවබෝධ කරනවා. මනෝ සංචේතනාවේ ස්වභාවය අවබෝධ කළොත් එයාට තවත් කරන්න දෙයක් නැහැ කියනවා. ඒ කියන්නේ රහත් වෙනවා. විඥානය ඊළඟ ආහාරය විඥානාහාරය. අපි විඥානය ඉගෙන ගත්තා විඥානය හට ගන්නවා එහි කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ. මේ විඥානය හට ගැනීම ආහාරයක් හැටියට පෝෂණ ක්‍රියාවලියකට අයිති එකක්. එතකොට විඥානය අවබෝධ කළොත් ක්‍රිය අවබෝධ කරන්නේ නාම රූප කියනවා. නාම රූප අවබෝධ වුණොත් එයාට අමුතින් කරන්නකොත් නැහැ කියනවා. ඒ කියන්නේ රහත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ආහාර හතරටම ආහාර හතරම නොසිඳ පවතින්නේ තණ්හාව ප්‍රත්‍යයෙන්. ඒ කියන්නේ ආශාව හේතු කරගෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දේශනාවේදී ආන මහණෙනි ඔන්න ඔය ආහාර හතර තමයි කියන මේ සත්‍යයන්ගේ පැවැත්මට අනුබල දෙන්නේ. මේ සත්‍යයන්ගේ පැවැත්මට අනුග්‍රහ කරන්නේ ඔය ආහාර හතර කියලා. ඊට පස්සේ දේශනා කරනවා මහණෙනි යම් කෙනෙකුට කබලින්කාර ආහාරය ගැන ඒ කියන්නේ මේ වල අනුභව කරන වලදන ආහාරය ගැන රාගය තිබුණොත් ආශාව තිබුණොත් තෘෂ්ණාව තිබුණොත් එතන විඥානෙ පිහිටනවා ඔබට මතකද අපි විඥානීය ස්වરૂපය ගැන ඉගෙන ගත්තා? භවය ගැන කියන කොටත් ඉගෙන ගත්තා. විඥානයේ ක්‍රියාත්මක වෙන්නේ කුමක ක්‍රියාවලියද තියෙන්නේ? බීජයක ක්‍රියාවලිය. විඥානීය පිහිටලා දැන් දැන් අපි ගත්තොත් පොළව පොළවේ බීජ පිහිටන්න ඕනේ මුල් අදින්න. එතකොට ඒ වගේ එතකොට තණ්හාවෙන් තෙත් වෙනකොට ඒ වතුරෙන් තෙත් වෙනකොට ඒ පොළවේ හිටවපු බීජේ මුල් ඇතුළේ පැලෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥානය මේ කන ආහාරයේ කෙරෙහි රාගය පවත්නවා නම් අපි ආසාව පවත්නවා නම් පතිට්ඨිරං තත්ථ විඥානං විරූලං එතන විඥානේ පිහිටලා පැලවෙනවා. යම් තැනක විඥානීය පිළිල පැලවෙනවා නම් යත්ත පටිච්චිතං විඥානං විරූල්හං යම් තැනක විඥානීය පිළිල පැලවෙනවා නම් අත්ති තත්ත නාම රූපස්සවක්කාන්ති එතන තමයි නාම රූප බැස ගන්න තැන. එතකොට දැන් අපි ආහාරය කනුබව කරනකොට මේ සිද්ධිය අපතුල සිද්ධ වෙච්ච බව අපි දැනගෙන හිටියද? නැහැ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපි දැන් ආහාර කනබුනකට අපි ආසාවක් පවත්වාගෙන ගන්න. දැන් අපි අඩු ගණනේ ඉගෙන ගන්න ඕනේ මෙහෙම සිද්ධියක් අපේ ජීවිතවල සිදු වෙමින් තියෙනවා කියලා. එතකොට අපිට යම් දවසක ඒක අවබෝධ කරන්න හේතු වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් තැනක විඥානයේ පිහිටනවා නම් එතන තමයි කියනවා නාම රූප දැසගන්නේ. මොනවද නාම රූප කියලා කිව්වේ අපි? එතන තමයි විදීම තියෙන්නේ. විදීම දැසගන්නේ. එතන තමයි වේදනා, සංඥා, චේතනා, හස්ස, මානසිකාර, පඨවි ආපෝ තේජෝ වායෝ සතරමා ධාතු, සතරමා ධාතුන් හටගත් දේවල් ඔක්කොම පදිංචි වෙනවා එතන. කොතනද පදිංචි වෙන්නේ? විඥානයේ මුල් ලැබෙන තැන. එතකොට අපි දැන් දැන් අපි හිතමු මෙහෙම දැන් අපි කෑමක් කනවා ආසාවෙන් මේ කනකොට සතර මා ධාතුත් ඒකට අනුබල දෙන්නේ නැද්ද දැන් අපි සතර මා ධාතුන් දෙන්නේ මේ ශාරීරික හැදිලා තියෙන මේ ශාරීරික රූපේ දැන් අපිට යම් කිසි දෙයක් දකින්නකට කටට කෙලෙනවා. ඒ කටට කෙලීමෙන් මොකද වෙන්නේ? දිවට ඉල්ලනවා. ඒකට අපි මේක කටට ගන්නකොට ඊට පස්සේ මොකද වෙන්නේ? දිවත් රසයත් නිසා විඥානය හටගන්නේ නැද්ද? විඥානට විඥානය බැස ගන්නවා. විඥානය බැසගත්ත ගමන් ඊට පස්සේ අපිට බිඳීම සංඥා චේතනා ස්පර්ශේ මානසිකාර ඔක්කොම දිනනවා ඊට පස්සේ ඊට පස්සේ අපිට ලුණු නැත්තම් හිතෙන් ලුණු දානවා මිරිස් නැත්තම් මිරිස් දානවා හිතෙන් ඊට පස්සේ අපිට රස නැත්තම් අපි සීක අපිට මොකක්ද අපි කන වෙලාවට ඒ ගන්නා වූ ආහාරයේ රස නැත්තම් අපිට ඒ සැනින් මතක් වෙන්නේ මොකද්ද රස කෑමයි හොඳට බලන හිතේ ස්වභාවය. ශාමයකට ලුණු ටිකක් තිබ්බනම් හොඳයි කියනවා. පඩ්ගාලාවට මතක් වෙනවා ඊට වඩා රසට කාපු එකක්. එතකොට බලන්න කොයිතරම් එක මොහොතකින් කොයිතරම් දෙයක් අපේ ජීවිතේට සිද්ධ වෙනවද? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් තැනක නාම රූපයන්ගේ බැස ගැනීම. දැන් මේකේ වචන තමයි ලස්සන. විරූල්ල කියන්නේ පැලවෙනවා කියන එක. යමක් වැඩෙනවා කියන එක. ඊළඟට අවක්කන්ත කියන්නේ බැස ගන්නවා කියන එක. බැස ගන්නවා කියන්නේ ඒක නිකන් ඇතුළට පිහිටනවා වගේ එකක්. එතකොට විඥානයේ මුල්ලදිනකොට පැලවෙනකොට එතන හුද්දට ස්ථාර වෙන මොනවද? නාම රූප. එතන හොඳට පළපදියම් වෙන්නේ විඳීම සංඥාව ඒ ඒව අල්ලගෙන තමයි මේක පවත්වන්න වෙන්නේ. දැන් විඥානයක් මුල් ලදිනකොට නාම රූපයන් තුල තමයි ඒක පවත්වන්න වෙන්නේ. වෙන වෙන පවත්වන්න ක්‍රමයක් නැහැ. සතර මා ධාතු ස්පර්ශය නිදීම සංඥා චේතනා කර්ම චේතනා කියන්නේ ස්පර්ශي මානසිකාර මේවැයි තමයි මේක විඥානේ පවත්වන්න තියෙන්නේ. විඥානේ පවත්වන්න වෙන තැනක් නැහැ. එතකොට මේ විඥාණයට පවතින්න ඕන හැටියට පළපදියම් වෙනවා මොනවද? නාම රූප. එතකොට මේකට මුල වුණේ මොකද්ද? කබලින්කාර ආහාරයේ කෙරෙහි ඇති ආසාව. තෘෂ්ණාව. ඒක ඇති වුණාම විඥාණය පළ වෙලා නාම රූප පළපදියම් වෙනවා. යත්තත්ති නාම රූපස්සාවක් කන්ති යම් තැනක නාම රූපයන්ගේ පළපදියම් වීමක් දැස ගැනීමක් ඇද්ද අත්තිතත් සංඛාරාණං බුද්ධි අන්න එතන කියනවා සංස්කාර වැඩෙන්නේ එතන කියනවා සංස්කාර වැඩෙන්නේ ඒතර සංස් එතන එතන මෙතන තියෙන්නේ හේතුඵල ධර්මයේ පොඩි සිද්ධි ටිකක් ආහාර ආහාර කෙරෙහි තණ්හාව විඥානේ නාම රූප සංස්කාර. ඊළඟට යම් තැනක සංස්කාරයන්ගේ වර්ධනයක් තියෙනවා නම් අත්තිතත් ආයතෙන් පුනබ්බවාපි නිබ්බති. අන්න එතන තමයි කියනවා ආයත හටගන්නේ. පුනර්භවය හටගන්නේ. ඉපදීමක් සකස් වෙන්නේ. එහෙනම් සංස්කාරයන්ගේ වර්ධනය තුළින් හැදෙන්නේ භවයක්. තේරුණාද කියපේක? අර කලින් ආපු සූත්‍ර මතක තියෙනවා දැන් වෙන ප්‍රයෝජන ගන්න පුළුවන්. දැන් භව සූත්‍රයෙන් මතක් කරගත්තොත් ඔබට ප්‍රයෝජන ගන්න පුළුවන්. එතකොට යම් තැනක පුනර්භවයක් ඇති වෙනවා නම් ආන්න එතනින් තමයි කියනවා ආයම ඉපදීමක් ඇති වෙන්නේ ජරා මරණ ඇති වෙන්නේ යත්‍රාත්ති ආයතින් පුනබ්බවා විනිබ්බති යම් තැනක මත්කෙහි පුනර්භවයේ ඉපදීමක් කියනවාද අත්ති තත්ත ආයතින් ජාති ජරා මරණං එතන තමයි කියනවා ආයමත් ඉපදීම හටගන්නේ ජරාව හටගන්නේ මරණය හටගන්නේ යම් තැනක නැවතත් ඉපදීම ජරා මරණ හට ගන්නවා නම් සසෝකං තම් භික්කවේ සදරං සකුපායා සම්තිවදාමි මහණෙනි ඒක සූප සහිත එකක් කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ නැවත ඉපදීම වදාළේ මොකක් හරියටද? සෝක සහිත දෙයක්. සසෝකං සෝක සහිත දෙයක්. සදරං කියන්නේ පීඩා සහිත දෙයක්. ස උපායාසං මහත් වෙහස සහිත දෙයක්. ආයමත් ඉපදීමක් කියන එක. දැන් මේක දන්න තියෙක කෙනා මොකද කරන්නේ? දැන් දැන් බුදුරජාන් වහන්සේ එතකොට ආයෙත් ඉපදීම දැක්කේ මොකක් හරියටද? ශෝක සහිත දෙයක්. කරදර සහිත දෙයක්. මහා පීඩා සහිත දෙයක් හැටියට. මේක දන්න තියෙක කෙනාට මොකද වෙන්නේ? එයා ආයෙමත් ආයෙමත් ඒ ඉපදීම පිණිස පවතින දෙයට මැලුම් කරලා ඉපදීමක් කරාම යනවා. ඉතින් ඉපදීමක් කරා ගියාම එක් ශෝක සහිත එකක් කියනවා. කරදර සහිත එකක් කියනවා. උපායාස පීඩා සහිත එකක් කියනවා. දැන් අපි ආපු ටික ආයම අහන්න ඕනේ. එතකොට මේක වැටහෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආහාර හතරක් තියෙනවා. මොනවද මේ හතර? කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර මනෝ සංචේතන ආහාර විඥාන ආහාර මේ ආහාරහත් මේ ආහාර හතරෙන් මොකද්ද කරන්නේ ඉපදිච්ච සත්වයාටත් උපදින්න ඉන්න සත්වයන්ටත් ඔව් පෝෂණය ලබා දෙනවා මේ ආහාර හතරෙන් කරන්නේ ඒ පෝෂණය ලබා දෙන්නේ කොහොමද කියන එක ඊට පස්සේ උන්වහන්සේ විස්තර කරනවා ඒ ආහාර වලින් මොන විදිහටද මේ පෝෂණය ලැබෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොහොමද? කබලින්කාර ආහාරයේ කෙරෙහි රාගය තිබ්බොත් ආසාව තිබ්බොත් තෘෂ්ණාව තිබ්බොත් ඔන්න පෝෂණය වෙන්න උවමනා කරන මූලික කාරණේ තියෙනවා ඒකට. මොකද්ද? කබලින්කාර ආහාරය කෙරෙහි රාගයේ තිබීම ආසාව තිබීම තෘෂ්ණාව තිබීම එතකොට තෘෂ්ණාවෙන් ආසාවෙන් යුක්තව කබලින්කාර ආහාරය අනුභව කරනකොට මොකද්ද වෙන්නේ යාට? තෘෂ්ණාවෙන් යුක්ත කබලින්කාර ආහාරය අනුභව කරනකොට විඥානයේ පිහිටනවා. දැන් ඒව හොඳට අහගත්තේ නැත්නම් Tamanට මේ මේ සිද්ධිය Taman තුලින් සිද්ධ වෙන්නේ කොහොමද කියලා දකින්න බෑ. ඒකයි මේක හොඳට කල්පනාවෙන් අහන්න ඕනේ. දැන් අපි ආහාරයක් අනුභව කරනකොට මොකද වෙන්නේ? ඒකේ ආසාව පවත්නකට ආසාව පවත්නකට එතන පිළිටන මොකද්ද පිළිටන්නේ? විඥානේ. යම් තැනක විඥානයේ පිහිටියොත් ඒ විඥානයේ පැලවෙනවා. එතකොට විඥානයේ පිහිටන්නේ කොයි වගේ තැනකද? ආසාව කියන තැන. දැන් කබලින්කාර ආහාරය ආසාව තිබුණ නැත්තම් විඥානය පිහිටන්නේ නැහැ. එහෙමනම් විඥානය පිහිටන්නේ කොහේද? ආසාව තියෙන තැන. එතකොට ආශාව තියෙන්නේ කබලින්කාර ආහාරේ නම් ආන්න එතන විඥානේ පිහිටනවා. විඥානේ පිහිටියාම එතන බැස ගන්න තියෙන්නේ නාම රූප විතරයි. එතන නාම රූප බැස ගන්නවා. නාම රූප බැස ගත්තාම මොකද්ද? නාම රූප කියනවාද? එතන විඳීම ඔව් විඳීමට විඳීම තියෙනවා. විඳීමේ හිත බැස ගන්නවා. සංඥා කියන්නේ අඳුනා ගන්නවා. චේතනා කිව්වේ කර්මය. ස්පර්ශය. එතන ස්පර්ශය තියෙනවා. එතන මානසිකාරය. මනස මෙහෙවන එක තියෙනවා. එතන පටවි ධාතු තියෙනවා. ආපෝ ධාතු තියෙනවා. තේජෝ ධාතු තියෙනවා. වායු ධාතු තියෙනවා. එතකොට විඥාණයට හොඳට පෝර ලැබෙනවා. එතකොට මොකද වෙන්නේ? වර්ධනය වෙනවා කියනවා. ඒකේ ඒකේ බුද්ධි කියන්නේ වර්ධනය. ඒතර විඥානය පැලවෙනකොට නාම රූප බැස ගන්නකොට වර්ධනය වෙන්නේ සංස්කාර කියනවා. ඒතර සංස්කාර වෙන්නේ සංස්කාර කිව්වේ ඉපදීම පිණිස ආයමත් ජරාට ලෙස සකස් වෙන මූලික දේ හැදෙනවා කියන එක සංස්කාර. කර්ම විපාක හැදෙනවා. මොනවද හැදෙන්නේ? හැදෙන්නේ මොකද ඒකේ? භවය. එතකොට මොකද වෙන්නේ? ආයම සංස්කාර වර්ධන වුණාම පුනර්භවයක් ඇති වෙනවා. එතකොට ඒ සංස්කාරයෙන් කරන්නේ දැන් නාම රූපේ විඥානයේ මුල් බැසගෙන නාම විඥානයේ මුල් ඇදලා නාම රූප බැසගත්තට පස්සේ එතකොට චේතනාව පුතිතන තියෙනවා. ස්පර්ශයේ නිවීම, මානසිකාර ඔක්කොම තියෙනවා. පටිආපෝ තේජෝ සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය තියෙනවා. ඒකට මොකද වෙන්නේ? මේ තුල විපාක දෙන්න උවමනා කරන විදිහේ පරිසරයක් සකස් වෙනවා වර්ධනය වෙනවා සංස්කාර වර්ධනය වෙනවා වර්ධනය වෙනකොට මොකද වෙන්නේ ආයමත් පුනර්භවයක් හට ගන්නවා යම් තැනක පුනර්භවයක් හටගන්නවා නම් එතන ආයමත් ඉපදීම ජරා මරණ හටගන්නවා. යම් තැනක ඉපදීම ජරා මරණ හටගන්නවාද මානිනී ඒක ශෝක සහිතයි. ඒක පීඩා සහිතයි. ඒක මහා කරදර සහිතයි කියන්නේ. දැන් මේ දේශනාවෙන් අපිට පැහැදිලි එහෙනම් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණේ අපිට සංසාරේ ඉපදීපද යන හැටි කියා දෙන්නද ඉපදීපද යන සංසාරේ නිදහස් වෙන හැටි කියා දෙන්නද නිදහස් වෙන හැටි කියා දෙන්න. එහෙනම් අපි හොඳට මතක තියාගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කොයිතරම් අවබෝධයකින්ද මේ ධර්මය අපට දේශනා කළා තියෙන්නේ. කොච්චරද කියන්නේ? එක තැනක තියෙනවා එක ස්වාමීන් වහන්සේ නමක් අනාගාමී ඵලයටපත් වෙලා එතකොට මේ අනාගාමි ස්වාමීන් වහන්සේ කැඳවල බුදුරජාණන් වහන්සේ ආන මහන්නේ ඇයි ඔබ වීර්යය කරන්නේ නැත්තේ? අරහත්ත්වයේ පිණිස. ස්වාමීනි මං තුවා බඹලුව ගිහිල්ලා එහිදී පිරිනම් පාණ්ඩෝනි. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි භික්ෂුව මම ඇස් පීහෙලෙන මොහොතක්වත් අස්පිල්ලම් ගන්න මොහොතක්වත් ආයෙත් ඉපදීමක් ප්‍රශංසා කරන්නේ නැහැ කියලා. මොන කොච්චර අවබෝධයක්ද මේ ඉපදීම උපදින සත්‍යයන්ගේ ඉරණම ගැන කොයිතරම් අවබෝධයක්ද? ඊට පස්සේ උපමාවක් කියන අහන මහණෙනි අහන පින්වත් භික්ෂුව අසුචි ගොඩක් තිබ්බත් ටිකක් තිබ්බ ගඳේ වෙනසක් තියෙනවා කියලා. ගන්ධේ උපමාව. ගඳ ගඳමයි කියනවා. අපේ කවුරු කරනවා අපි කියනවා අනේ ආය ආයමත් උපදින්න ඕන කියනවා. ආය ආයමත් මෙයාව දකින්න ලැබෙන්න ඕන කියනවා. ආය ආය අපි එකට හාමු වෙමු කියනවා. එතකොට අපිට එතකොට බලන්න ඒ අනවබෝධයෙන් අපේ ජීවිත සකස් වෙලා යන කොයිතරම් දුරක් ඇවිල්ලා තියෙනවද මේ වෙනකොට අපි දන්නේ නැහැනේ ආපුදුර. අපි දන්නේත් නැහැ ආපුදුර අපිට හොයන්නත් බෑ. ඒ මොකද හේතුව අනිත්‍ය නිසා. දැන් කොච්චර අනිත්‍යද කියන්නේ දැන් අපි ගමු මේ දැන් ලංකාවේ ඔබ ඉඳලා තියෙනවනේ. අනුරාධපුරේ පැත්තට යනකොට බලන්න ඔය චෛත්‍ය දෙකක් තුනක් විතරයි තියෙන්නේ. ගරාවටම චෛත්‍ය දෙකක් තුනක් තියෙනවා. ඊට අමතරව ඒ රුවන්වැලි ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා සීමා බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා ගල්කම් තියෙනවා මෙච්චර අනුරාධපුර රාජධානිය අවුරුදු 1000ක් පැවතුණා ඒකට ඒ කාලේ තිබිච්ච ගොඩනැගිලි මිනිස් ජීවිත ඡායාවක් ඉතුරු වෙලා තියෙනවද නෑනේ අනිත්‍ය විසින් මේ ලෝකේ සමතලා කරලා දානවා හොයන්න බැරි විදියට ඒ වගේ තමයි අපේ ජීවිතත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සංයුත්ත නිකාම තියෙනවා. මහණෙනි මේ සංසාරේ සත්‍යේ දුක සෝකේ නිසා හඬද්දී පෙළූ කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි කියනවා. දැන් අපිට මහා සාගරය දැක්කහම මහා විශාල ජල කඳක් පේනවනේ. නමුත් මේ ජල කඳට වැඩි කියනවා තනි පුද්ගලයෙක් කෙළු කඳුළු. එතකොට බලන්න කොයිතරම් දීර්ඝ විදියටද මේ අපි මේ කොච්චර දුරක ඉඳලා ආපු ගමනක්ද කියලා අපිට තේරෙන්නේ අපි හිතන්නේ මේ ජීවිතය තුළ ලස්සනට ජීවත් වීම අපි අලුතින් මේ සංසාරේ මේ just started in this life අපි හිතන්නේ එහෙම. අපි දැන් මේ ජීවිතේ පටන් අරගෙන ඒක මේ ජීවිතේම ඉස්සලා ජීවිතේ පරිණතාවට ඉස්කෝලේ ගිහිල්ලා ජීවිතේ පරිණතාවට අසාවක් කරලා ජීවිතේ ඉස්සලාම කසාදයක් බැඳලා ජීවිතය ඉස්සෙල්ලාම ළමයි හැදලා. ජීවිතය ඉස්සෙල්ලාම ගෙවල් අරගෙන. අපි හිතාගෙන ඉන්නේ මේ ෆස්ට් ටයිම් මැරෙන්න දැන් අපේ ජීවිතේ තියෙන කියලා. කෙල්ලවරක් නැහැ. මොන දීපුත්. අර උපමාව දිහා බැලුවම අපිට පේන්නේ කෙලවරක් නැහැ. කෙලවරක් නැති වෙන්න හේතුව තමයි මේ. ආහාර හතරකින් පෝෂණය වෙනවා නවතින් නැති වෙන්නේ. එතකොට ඔන්න කබලින්කාර ආහාරයෙන් වෙන දෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රාගය අපේ තියෙන්නේ කබලින්කාර ආහාරයට විතර නෙවෙයි. මහණෙනි ස්පර්ශ ආහාරයට රාගය තියෙනවා නම් ආසාව තියෙනවා නම් තෘෂ්ණාව තියෙනවා නම් විඥානයේ පිහිටනවා කියනවා. ස්පර්ශ ආහාරයට රාගය තියෙනවා නම් ආසාව තියෙනවා. ඒකේ නෑයි ඇහි ස්පර්ශයේ කනේ ස්පර්ශ ආහාරය කියලා 아무 දෙයක් නෑ. ඇහි ස්පර්ශයේ කනේ ස්පර්ශයේ නාසයේ ස්පර්ශයේ දිවේ ස්පර්ශයේ කයේ ස්පර්ශයේ මනසේ ස්පර්ශයේ. ඕකෙත් රාගය තියෙනවා. එතකොට අපි මේක තේරුම් ගැනීමේදී හිතන්න ඕනේ දැන් මේව එනකොට මේ දේශනා වෙනකොට දැන් අපි ඉන්න දැන් ඉන්න මේ වර්තමාන தත්ත්වය තමයි මේ විස්තර කරන්නේ. ඒකෙන් දැන් අපි ස්පර්ශ ස්පර්ශය කෙරේ ආහාරය ස්පර්ශ ආහාර කෙරේ රාගී තාම නැහැ. දැන් මොන පස්සේ ඊළඟ මොහොත ටික ඇති වෙනවා කියලා කන්නේ මේ කියන්නේ. දැන් මේ වෙලාවේ අපිට තියෙනවා මේ කියන්නේ. එතකොට දැන් මේ වෙලාවේ අපිට කබලින්කාර ආහාරකේ රාගය නැද්ද? තියෙනවා. ස්පර්ශ ආහාරකේ රාගය තියෙනවා. ඒ කියන්නේ ඇහෙන් රූප දැකි ඇහැ රූපය විඥානය එකතු වෙනකොට කනයි ශබ්දය විඥානය එකතු වෙනකොට නාසය ගඳ සුවඳ විඥානය එකතු වෙනකොට දිවය රසය විඥානය එකතු වෙනකොට කයයි පහසයි විඥානය එකතු වෙනකොට මනසයි අරමුණේ විඥානය එකතු වෙනකොට රාග සහිතයි. අපිට හොයන්න බෑ ඒක. අපිට තේරෙන්නේ නෑ ඒක. රාග සහිතයි කියලා. ඒක නිසා තමයි ඕනෙම වෙලාවක අපේ හිතේ කෙලෙස් වර්ධනය වෙන්නේ. ඕනම වෙලාවක ඕනම ක්ලේශයක් හටගන්න පුළුවන්. එතකොට ඒ රාගය නම් ස්පර්ශාහාරයේ මොකද වෙන්නේ? ස්පර්ශාහාරයේ අර සිද්ධියම සිදු වෙනවා. දැන් මේ සිද්ධිය මතකද බලන්න. කබලින්කාර ආහාරයට රාගය තුනම ඇතිවන සිදුවීමම ස්පර්ශ ආහාරයට සිදු වෙනවා. ස්පර්ශ ආහාරයේ රාගය ඇති වුණොත් රාගය ඇති තැන තමයි අර දේ පිහිටන්නේ. මොකක්ද ඒ දේ? විඥානේ පිහිටන්නේ. එහෙනම් ඇහැ, කනේ, නාසයේ, දිවේ, කය, මනස හටගන්න විඥානේ නිකම්ම විඥානයක් නෙමෙයි. ඒ කියන්නේ රාග සහිතව ස්පර්ශය ඇති වෙනකොටම විඥානේ මුල් ලදිනවා. බැසගෙන. පිහිටලා. එතකොට මොකද වෙන්නේ? යම් තැනක විඥානයේ පිහිටනවා නම් එතන විඥානය පැලවෙනවා. යම් තැනක විඥානය පිහිටනවා නම් එතන විඥානය පැලවෙනවා. යම් තැනක විඥානය පැලවෙනවා නම් එතන යම් යම් දෙයක් බැස ගන්නවා. මොනවද ඒ? නාම රූප බැස ගන්නවා. යම් තැනක නාම රූප බැස ගන්නවාද එතන වෙන දෙයක් වර්ධනය වෙනවා. සංස්කාර වර්ධනය වෙනවා. යම් තැනක සංස්කාර වර්ධනය වෙනවද එතන උපතක් පිණිස මූලික වෙන දෙයක් හැදෙනවා භවය යම් තැනක පුනර්භවය ඇති වෙනවද එතන ඔව් ඉපදීම ජරා මරණ ඇති වෙනවා යම් තැනක ඉපදීම ජරා මරණ ඇති වෙනවද ඒක ශෝක සහිතයි පීඩා සහිතයි දුෝදුරු සහිතයි එතකොට බලන්න මේ අපි ඇහින් රූපයක් බලද්දී සමහර විට අපිට ආසාව ඇති වෙද්දී අපි ආසාවෙන් සතුටු වෙනවා. සමහර විට කලින් શબ્දයක් අහද්දී ඒක අපි සතුටු වෙවි ඉන්නවා. නාසයෙන් ගඳ සුවඳ දැනගනිද්දී සතුටු වෙවි ඉන්නවා. දිවෙන් රස විඳිද්දී සතුටු වෙවි ඉන්නවා. කයෙන් පහස ලැබෙද්දී සතුටු වෙවි ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? අර ඒ දැන් ඔය ආහාරය ස්පර්ශය මනෝ සංචේතන විඥාන ආදී දේවල් වලට රාගය හටගන්නේ මොකද? රාගය හටගන්නේ මොකද? ආස්වාදයක් තියෙන නිසා. ආස්වාදයක් නැත්තම් ඊවයි රාගය හටගන්නේ. අර ආස්වාදනීය දෙයක් තමයි කබලින්කාර ආහාරය. ආස්වාදය ඇති කරන දෙයක්. ස්පර්ශයෙන් ආස්වාදයක් ඇති වෙනවා. මනෝ සංචේතනාවෙන් ආස්වාදයක් ඇති වෙනවා. විඥාණයෙන් ආස්වාදයක් ඇති වෙනවා. මේ ආස්වාදේ ඇති වෙන දේවල් මේ. ඒ ආස්වාදේ ඇති නොවන දෙයක් කෙරේ රාගය හටගන්නේ නැහැ. අපට රාගය හටගන්නේ ආස්වාදයක් ඇතිවන දෙයක් කෙරෙහි. දැන් අපි ගමු මේ සත්තු කන තනකොළ කන. අපිට තනකොළ පිළි රාගයක් ඇති වුණාද මේ ජීවිතේ? නැහැනේ. මේ තනකොළ කොච්චර පිටි බඳලා තිබ්බත් අපිට ඇති වුණාද මේ ජීවිතේ? අපි හරකෙක් වුණා නම් ආනාස්වාදයේ බැස ගන්නවයි කියන්නේ. එහෙනම් මේක වෙන්නේ. දැන් පෙරේත ලෝකෙ ගියාම සිම්සුටු දැක්කම ආස්වාදෙ බැස ගන්නවා. එතකොට එයා ඒකට දැන් අසෝචි බුදුනේ සත්ව වෙනවා. ඔය ඌරෝ බාලු ආදී සත්තු. එතකොට ඒ ආස්වාදේ හටගත්තාම ඒ ආස්වාදය ඇති වෙච්ච කරුණ කෙරෙහි රාගය ඇති වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනෝ සංචේතන ආහාරය. දැන් සංචේතනාව කියන්නේ යම්කිසි අරමුණක් අරමුණක් සම්බන්ධ වෙලා චේතනාව ක්‍රියාත්මක වීම. හැමතිස්සෙම චේතනාව අරමුණක් එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතන මනෝ සංචේතනාව ඒ කියන්නේ මනසේ ඇති වෙන එකට අරමුණක් එක ක්‍රියාත්මක වීම ඒක එතනත් ආස්වාදයක් තමයි තියෙන්නේ. දැන් බලන්න එතන අපි අපිට තේරුම් නැතුණාට අපි හිත හිත ආස්වාදයක් විඳිනවා. එතකොට අපි හිත හිත ආස්වාදයක් විඳිනකොට එතන ආහාරයක්. මොකද ඒ ආහාරේ මනෝ සංචේතන ආහාරය. හිත හිත ආස්වාදයේ විඳිනකොට මොකද වෙන්නේ? යම් තැනක මනෝ සංචේතන ආහාරයේ රාගය ඇද්ද? එතන පිහිටනෝ දෙයක්. මොකද්ද පිහිටන්නේ? විඥාණය. යම් තැනක විඥාණය පිහිටනවාද? ඒ විඥාණයට මොකද වෙන්නේ? ඒ විඥාන ලිස්සල යනවාද? නෑ. ඒ විඥානේ පැල වෙනවා. යම් තැනක විඥානේ පැල වෙනවාද? එතන නාම රූපේ බැස ගැනීම තියෙනවා. දැන් බලන්න හිතලා මම ඔබට කියන එක තවත් තේරෙයි. දැන් අපි කිව්වා දැන් මනෝ සංචේතනාව. දැන් මොන අපි ඇඳේ හාස් වෙලා ඉන්නවා. පුටුවක වාඩිලා ඉන්නවා කියමු. කොහානේ ලෝල යනවා කියමු. දැන් අපි මතක් කරනවා මේ කාපු කෑමක්. ඒතර විතර කෑම තියෙනවද? නෑ. අපි හිතෙන් හිතනවා. මනෝ සංචේතන ආහාරයක්. ඒ කෙරේ රාගය ඇති වෙච්ච සැනින් මොකද ඇති කට කෙලේනවා. ඒ කියන්නේ විඥානයත් පැලවිලා නාම රූපත් බැසගෙන සංස්කාරات පරදිනවා ඉවරයි. ඒතර ඔය ටික වෙන්න මෙහෙම යන්නේ වෙලාවක්. එතකොට අපි කියන්නේ අපිට රාග රාග අරමුණක් සිහි කරනවා අපි. ස්පර්ශ රාගය ගැන. අරමුණක් හිතට ඇති වෙලා මනෝ සංචේතන ආහාරය ඇති වෙච්ච ගමන් රාගයක් ඇති වෙනවා මුළු කයටම දැනෙනවා ඒක. ඒ කියන්නේ විඥානයත් පහළ වෙලා නාම රූපෙත් බැසගෙන සංස්කාර හැදෙනවා දැන්. ඒතකොට සිහියෙන් වීරියෙන් සතිපට්ඨාන දැම්මොත් විතරයි සංස්කාර මැරෙන්නේ. බලන්න කොයි විතරනේ මේ මේ මේ හිතේ ස්වභාවය මේ සැඩපාරක වේගින් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ ඔන්න අපි මනෝ සංචේතන ආහාරය අපගෙන් කෑමක් ගන්න ගමු දේශීයේ හිතේ තියෙනවා. හිතෙනවා කුකිස් කෑවේ නැහැ ඕනේ හිතනවා. දැන් එතකොට එයාට මතක් වෙනවා කාපු කුකිස්. ඊට පස්සේ මොන හිතනවා? දැන් මොන කටට කෙල්ල ඇවිල්ලා දැන් සංස්කාර වර්ධනය. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? ඊට පස්සේ තින් කුකිස් හොයාගෙන හදලා කුකිස් කනවා. දැන් උන ආස්වාදයට දැන් ඒ ආස්වාදේ බසගත්තු කරන උන අනිත්‍ය වෙලා ගියා. ඒක අනිත්‍ය වුණා කියලා අර සිද්ධි වෙච්ච සිද්ධි එහෙමම තියෙනවා. ඒක නැවතින්නේ නැහැ. එතකොට අපි මේක හොඳට අවබෝධ කරගන්න ඕනේ. දැන් බලන්න ඔබට මතකද මං කිව්වා මේක මේ බැසගත්තාම වෙන ප්‍රශ්නේ ආච්චි කෙනෙක් විශ්වවිද්‍යාලෙ එක්කන් ගිහපු කතාව මතකද මං කිව්වා අර ආච්චි කෙනෙක් විශ්වවිද්‍යාලෙ එක්කන් ගියා එක්කන් ගියාම ආච්චි විශ්වවිද්‍යාලෙ එක්කන් ගිහ බෙහෙත් ගන්න ડોක්ටර්ස්ලා කිව්වා මේ ආච්චිට අමාරුයි ගෙදර යන්න දෙන්න බෑ නවත්ත ගන්න ඕනේ එතකොට ආච්චි බලාපොරොත්තුනේ ගිහිල්ලා බෙහෙත් අරගෙන ගෙදර එන්නයි ආච්චිට සිද්ධ වුණේ විශ්වවිද්‍යාලේ නවතින්න. දැන් මොන්න ආච්චි දවසක් ගියා දෙකක් ගියා. දැන් මොන්න දැන් ආච්චි කල්පනා කරනවා රස කෑම ගැන. දැන් ආච්චිට දෙන්නේ නැහැ කවුරුත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ ආච්චිට සතුටක්ද ඇති වෙන තරහක්ද ඇති වෙන්නේ? තරහක් ඇති වුණා ආච්චිට. මට හොඳ සිද්ධියක් මතකයි. මම ගියා මේ පිළිකා රෝගියෙක් බලන්න. මේ බැංකුවට වැඩ කරපු නෝනා කෙනෙක් උත්සන්න අවස්ථාව. ඒ කියන්නේ කතා කරන්න බෑ. ඒ පිළිකාව ඇති වෙලා ඇහැට ඇවිල්ලා එහෙන් උගුරට ගිහිල්ලා මම මෙතන හිටලා මෙතනින් තමයි අර ජූස් වගේක් දානවා මේ මෙතනට ඉලක්ක හදලා. එතකොට උගුරෙන්. ඉතින් මම ගියා ඇහෙනවා හැබැයි කතා කරන දේ ඇහෙනවා. ඉතින් මමත් එක්ක මහත් එක්ක නෝන කෙනෙක් ගියා. මම ඉතින් බන් ටිකක් කියලා ඊට පස්සේ ඒ පිළිකා හැදිච්ච ඒ නෝනා නෑ කටින් කියන්න බෑ ලියාගෙන ගේනවා කොළ කෑල්ලක් අර අර මාත් එක පුනෝනට දෙනවා පොළොස් සම්බුල හදන්න කියලා දැන් බලන්න කටින් කන්න බෑ දැන් මෙතනින් හීල් කරලා කිරි වර්ග සුත් ඒව තමයි දාන්නේ. නමුත් එයාගේ ආසාව තියෙන්නේ කටින් පොළොස් කන්න. දැන් මේ ආසාව ඉස්ස කරන්න දැන් පුළුවන්ද? දැන් බලන්න මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනකොට ජීවිතය ගැන අපි මේව අහලා තිබුණ නැත්තම් අපිට කවදාවත් මේකෙන් නිදහස් වෙන්න පුළුවන් වේද? හිතන්නවත් බෑ. නිදහස් වෙනවා කියලා. එතකොට ඒ ඒ ඒ රෝගී අම්මා ඒ ආහාරය ගැන ජීවිතය ගැන විදර්ශනා ප්‍රඥාව වඩලා තිබ්බනම් එයා අවබෝධයෙන් අතහරිනවනේ. දැන් අපි නිකන් එයාට අපිට ගෙනත් දෙන්න බෑ කියලා අපිට හිතරිද්දන්න පුළුවන්ද? බෑනේ. එතකොට බලන්න අපි ලෑස්ති වෙන්නේ කෙනෙක් මරණාසන්න වුණොත් නැත්නම් කෙනෙක් වයසට ගියොත් අපි හිතන්නේ එයාව සෑහීමකටපත් වෙන්න අපි බලාපොරොත්තු වෙන යාට ආස කරන දෙයක් හදලා ගෙනත් දෙන්න. අපි අහනවා මොනවද කන්න කැමති. අපි හදාගෙන ඉන්නම් කියලා. එතකොට අපි ඒ හදාගෙන ඉන්න හදපුදී අපි ගිහින් දෙන්න බැරි වුණොත් එයා කිරි බලාපොරොත්තු තියාගන්නේ නැද්ද? ඊළඟට අපිට එයාට ජීවිතය ගැන අවබෝධයක් ඇතිවෙන දැකියා දුන්නා නම් එතනට යන්නේ නැහැ මිනිස්සු. ඇයි ඒ? මිනිස්සු ධර්මය අහලා නැහැ. ඒ ධර්ම දන්නේ නැහැ. ඒ වගේ තව ආච්චි කෙනෙක් හිටියා. මේ මම කියන්නේ අපි දන්න දේවල්. නොදන්න ජීවිතවල කොච්චර මේ සිද්ධිය සිද්ධ වෙවිද මිනිස්සු මැරෙන්නේ. එක ආච්චි කෙනෙක් හිටියේ මිනිබිරි ගිහලා බලන්න ගිහලා ආච්චි කියනවා ආච්චි කන්න කැමති මොනවද? ආච්චි කිව්වා මම කැමති මේ කරවල බෙදුමක් එක්ක රොටි. ආ ගේන්නම් කියලා. දැන් කොහොමරි මිනිබිරි ගෙදර ආවට පස්සේ යාට ගෙදර ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙලා එයා ඉතින් කරදර වලට මැදි වුණා. එයාට බැරුව අමතක වුණා අර සිද්ධිය. ආච්චි පණ යන වෙලාවේ එල්ලුවේ එක. දැන් බලන්න මේ මිනිස්සු මැරෙන්නේ ඒතර ප්‍රඥාවෙන්ද? දැන් අපි වයසට යනවා කියලා වයසට යෑමත් එක්ක ජීවිතය මේ වයසට යන ඉන්ද්‍රියම් මෝරනවා. ඉන්ද්‍රියම් මෝරුවා කියලා ප්‍රඥාව මෝරනවා. වෙන්නේ නැහැ. බලන්න ඉතින් මේකට මොන දෙන්නේ අපි ඔක්කොම ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනෝ සංචේතනාව හරි බරපතල එකක්. අනිත්‍ය වගේම. ඒ කියන්නේ මේ හැම තිස්සෙම අපි චේතනා පහල කර කර ඉන්නකොට එක ක්ෂණයක් යන්නේ ওই සිද්ධිය වෙන්න. මනෝ සංචේතන ආහාරයේ කිරි රාගය ඇති විට දැන් බලනකොට මතකද කියලා? මනෝ සංචේතනාව කෙරෙහි රාගය තියෙනවා නම්, තණ්හාව තියෙනවා නම්, ආසාව තියෙනවා නම් මොකද්ද සිද්ධ වෙන්නේ? විඥානේ පිහිටනවා. ඒ ඒ වචනේ එහෙම මතක තියෙන්න ඕනේ. වෙනස් වෙලා මතක තියෙන්න හොඳ නැහැ. විඥානේ පිහිටනවා. මොකද අර පාලි වචනේ සිංහල පරිවර්තනේ එහෙම මතක තියෙන්න ඕනේ. විඥානේ පිහිටනවා. යම් තැනක විඥානේ පිහිටියොත් මොකද වෙන්නේ? විඥානේ පැල වෙනවා. යම් තැනක විඥානයේ පැලුණොත් මොකද වෙන්නේ? නාම රූප බැස ගන්නවා. නාම රූප බැසගත්තොත් මොකද වෙන්නේ? සංස්කාරය වැඩෙනවා. සංස්කාරය වැඩෙනවා නම් යම් තැනක මොකද වෙන්නේ? ඔව් නැවත භවයක් හැදෙනවා. නැවත භවයක් හැදුනොත් මොකද වෙන්නේ? නැවත ජාති ජරා මරණ හැදෙනවා. යම් තැනක ආයමත් ජාති ජරා මරණ තියෙනවා නම් මොකද ඒක? ඒක ශෝක සහිත දෙයක්. පීඩා සහිත දෙයක්, කරදර සහිත දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි විඥානීය ආහාරයක් මේ විඥාන ආහාරයේ කෙරෙහි රාගය පවත්වනවා නම් ආසාව පවත්වනවා නම් තෘෂ්ණාව පවත්වනවා නම් අර සිද්ධිය වෙනවා. විඥානාහාරය කිරිත් රාගය තියෙනවා නම් මොකද වෙන්නේ? ඒ විඥාණයම පීඩනවා. එතකොට මොකද වෙන්නේ? විඥානයේ පිහිටියාම ඒ විඥාණයම පැලවෙනවා. පැලවුණම මොකද වෙන්නේ? එතන හට ගන්න, එතන බැස ගන්නවා නාම රූප. නාම රූප බැස ගත්තාම සංස්කාර වර්ධනය වෙනවා. සංස්කාර වර්ධනය වුණාම ඔව් ආයමත් භවයක් හට ගන්නවා. ආයමත් භවයක් හටගත්තාම ආයමත් ජාති ජරා මරණ හට ගන්නවා. එතකොට මොකද වෙන්නේ? එතකොට බලන්න මේ මේ ඔක්කොම ආහාරයක් වශයෙන් පෝෂණය වෙන්නේ නැවත නැවත ඉපදීම පිණිස. නැවත නැවත ජරා මරණ පිණිස. නැවත නැවත කායික මානසික දුක් පිණිස. නැවත නැවත කායික මානසික පීඩා පිණිස. එතකොට මේක බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි මේක මේ චිත්‍රාදීන මිනිසෙක් නිල් පාට කහ පාට රතු පාට තැඹිලි පාට මේ වගේ මේ කලර්ස් අරගෙන චිත්‍රාදීන මිනිසෙක් මේ මට්ටම් ලෑල්ලක නැත්තම් බිත්තියක රිද්දක සියලු අංගපසඟෙන් යුතු පිරිමියෙකුගේ හරි කාන්තාවගේ හරි චිත්‍රයක් අඳින වගේ වැඩක් කියන මෙතන වෙන්නේ බලන්න මේ උපමාව එහෙනම් අපි කවුරු අපි කවුරු මේ අපි එක එක්කෙනා අඳගත්තු චිත්‍රෙනේ එනවා ඔයා අඳගත්තු චිත්‍රය ඔය මේ මං ඇඳගත්තු චිත්‍රේ මේ මෙයා ඇඳගත්තු චිත්‍රේ ඔය කුණේ ඇඳගත්තු චිත්‍රේ එන අපි ඔක්කොම මේ අපි එක්කේ කියන චිත්‍රයක් ඇඳගෙන කොහොමද ඇඳගත්තේ මේ චිත්‍රේ ආහාරය කෙරෙහි රාගය පවත්වලා ආහාරය කෙරෙහි රාගය පැවැත්මීමේ හේතුවෙන් සිද්ධ වෙන්න ඕනේ දේ සිද්ධ වුණාට පස්සේ ඒ සිද්ධියට අනුකූල එකක් සකස් වෙනවා ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මෙලිකින් අය ඉති රූපං වා පුරිස රූපං වා අබිනිම්මෙන්නේ අබිනිම්මිනේය සබ්බංග පච්ඡංගං සියලු ඇස්කං ආදී සියලු අංග පසඟ ඇතුව ඉති රූපය පුරිස දැන් අපි ගත්තොත් පින්තූරයක් ස්ත්‍රියකගේ පුරුෂයෙකුගේ අපිට හිතෙනවා මේ පින්තූර දිහා දැක්කම මේක බිත්තියක් කියලා හිතෙන්නේ නෑනේ අපිට කියලා මේක කඩදාසියක් කියලා. මේක රිදි කෑල්ලක් කියලා හිතන්නේ නැහැ. අපිට ඉතින් කොහොමද? ශාර ලස්සන කෙනෙක්. අපිට හිතෙන එකෙක් කෙනෙක් ඉන්නවා කියලා. ඒකට ඒ චිත්තයට බැරිද අපිට රාගය උපද්දවන්න? පුළුවන් නේ. අපිට ද්වේෂය උපද්දවන්න බැරිද? පුළුවන් නේ. අපි මුලා කරවන්න බැරිද? පුළුවන් නේ. එතකොට අපිට මතක් වෙන්නේ නැහැ එතකොට මේ මේ විත්තියක් මේක. දැන් මේ වගේ වුණා දැන් මේ නිකන් බිත්තියක් තියෙනවා ප්ලේන් බිත්තියක්. දැන් අපි මේ බිත්තිය දිහා බලුවොත් අපිට මොකුත් ඇති වෙන්නේ නැහැ. නමුත් මේ බිත්තිය ආකර්ෂණීය ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ඇඳුත් ඊරොස් අපි මේ බිත්තියේ පේන චිත්‍රයට සම්පූර්ණ මුලා වෙනවා. මේ වගේ කියනවා මහණෙනි කබලින්කාර ආහාරය කෙරෙහි රාගය ඇති වුණොත් එතන පිළිටනවා මොකද පිළිටන්නේ විඥානය යම් තැනක විඥානය පීඩනවා නම් ඒ විඥානය පළවෙනවා යම් තැනක විඥානය පළවෙනවා නම් නාම රූප බැස ගන්නවා යම් තැනක නාම රූප බැස ගන්නවා නම් සංස්කාර වැඩෙනවා යම් තැනක සංස්කාර වැඩෙනවා නම් ආයමත් භාවයක් හට ගන්නවා යම් තැනක ආයමත් භාවයක් හට ගන්නවා නම් ආයමත් දුක් දිනවා ආයමත් ජරා මරණ හම්බ වෙනවා යම් තැනක ආයමත් ඉපදිලා ජරා මරණ හම්බ වෙනවා නම් ඒක සෝක සහිතයි. පීඩා සහිතයි, කරදර සහිතයි. ඊළඟට ඔබ කියන්න බලන්න ස්පර්ශාරය ගැන ඒ විදිහට මම අහනකට මොකද හේතුව මේ දැන් අහලා නිකන් මේක අමතක වුණාට පස්සේ මේක ප්‍රයෝජනයක් නැහැ. මේක හිතා හිතේ දරාගත්තොත් තමයි තමන්ගේ ජීවිතය තුළ සිහියෙන් බලද්දී මේ සිද්ධි තමන්ට අත්දකින්න පුළුවන්. මෙහෙම සිද්ධියක් මේ දැන් වෙනවා කියලා. එතකොට ස්පර්ශයේ ආහාර ස්පර්ශ ආහාර කිරී රාජ්‍ය තිබ්බොත් මොකද වෙන්නේ? විඥානේ පිහිටනවා. දැන් බලන්න එකම වචනේ අපි කී පාරක් ඇහෙනවද? නමුත් මතකයට යන්නේ කොච්චර අඩු වෙනවද? ඒකට හේතුව තමයි අපේ මේ ඒ ඒ අහන එක අපේ අත්දැකීමක් හැටියට අපි ගන්නෙ නැති එක. එතකොට තමයි මතක හිටින්නේ නැත්තේ. අපිට ඒක හොඳට තේරෙන්න ගත්තොත් ඒක මතක හිටලා අපිට අපිටම තේරුණා මෙන්න මේක තමයි දැන් මෙතන වෙන්නේ කියලා. එතකොට ස්පර්ශාරේ රාගයේ තිබ්බොත් විඥානය පිහිටනවා. විඥානයේ යම් තැනක පිහිටනවා නම් විඥානයේ පළ වෙනවා. ඊට පස්සේ එහෙම නෙමෙයි කියන්නේ යම් තැනක යම් තැනක නාම රූප බැස යම් තැනක විඥානය පළ වෙනවා නම් එතන එතන නාම රූප බැස ගන්නවා යම් තැනක නාම රූප බැස ගන්නවා නම් එතන සංස්කාර වැඩෙනවා යම් තැනක සංස්කාර වැඩෙනවා නම් එතන පුනර්භවයක් හට ගන්නවා. යම් තැනක පුනර්භවයක් හට ගන්නවා නම් එතන ඉපදීම ජරා මරණ හට ගන්නවා. යම් තැනක ඉපදීම ජරා මරණ හට ගන්නවා නම් ඒක ශෝක සහිතයි. කරදර සහිතයි. බොහෝ පීඩා සහිතයි. එතකොට මනෝ සංචේතන ආහාරයේ කෙරෙහි රාගයක් පවත්නවා නම් එතන විඥානය පිහිටනවා. ඉතින් යම් තැනක විඥානය පිහිටනවා නම් එතන විඥානය පළවෙනවා. යම් තැනක විඥානය පළවෙනවා නම් එතන නාම රූප වැස ගන්නවා. යම් තැනක නාම රූප රස ගන්නවා නම් එතන සංස්කාර රැඳෙනවා. යම් තැනක සංස්කාර රැඳෙනවා නම් එතන භවයක් හට ගන්නවා. යම් තැනක භවයක් හට ගන්නවා නම් එතන ජාති ජරා මරණ හට ගන්නවා. යම් තැනක ජාති ජරා මරණ හට ගන්නවා නම් ඒක ශෝක සහිතයි. කරදර සහිතයි, පීඩා සහිතයි. දැන් මේ ධර්මයේ ඉගෙන ගැනීමේදී ඔබට ඉස්සෙල්ලාම දවස් කියා දීපේක හරියම ප්‍රයෝජනක් වෙනවා. මොකක්ද ඒ? සද්ධාති තථාගතස්ස බෝධි තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි පැහැදීමෙන් සිටීම. මොකද හේතුව දැන් මේ ඔක්කොම මොනවද මේ? තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. ඒකයි අපි මේ වචන ඒ විදිහට මතක තියාගන්න ඕනේ. මොකද මේක මම හොයාගත්ත එකක් නෙමෙයි. ලෝකේ වෙන දිව්‍ය බ්‍රහ්මී හොයාගත්ත එකක් නෙමෙයි. වෙන ශ්‍රමණ බ්‍රහ්මී හොයාගත්ත එකක් නෙමෙයි. මේ මේ මේ බටහිර පැත්තේ ඉන්නේ මේ විද්‍යාඥයෝ හොයාගත්ත එකක් නෙමෙයි. මේ හොයාගත්තේ ස්වයම්භූ ඥානය. ස්වයම්භූ ඥානය කියන්නේ තමාම හොයාගත්තු ඥානය. තමන් විසින්ම කරපු පරීක්ෂණය. තමන්ම මේ ලෝකේ මේ ජීවිතයේ ඇත්ත ස්වභාවය අවබෝධ කරගත්තු අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ අවබෝධය මේ. එහෙනම් අපේ අපි මේ ධර්මයේ ඉගෙන ගන්න පදයක් පහසක් අපේ සිතේ තියෙන්න ඕනේ තථාගතයන් වහන්සේගේ අවබෝධය කරේ පැහැදීම. එතකොට තමයි මේක හොඳට හිතේ පිහිටන්නේ. නැත්තම් වෙන්නේ මොකද්ද? මේ කෑලි අල්ලගෙන අපි ප්‍රශ්න හදනවා. එහෙනම් පස්ත හදන්න පටන් ගත්තොත් අපේ හිත අවබෝධය පිහිටන්නේ නැහැ. පිහිටන්නේ සැකීමයි. සැකී පිහිටියොත් ඒක ඊළඟ කෙනෙකුටත් සැකයට හේතුවක් මිසක් අවබෝධයකට හේතුවක් වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවට හේතුවක් වෙන්නේ නැහැ. අපිට තියෙන්නේ මේකෙදී අපි දැන් මේ ධර්ම ඉගෙන ගන්න සැක කරන්න හෝ ඊළඟට මේ ප්‍රශ්න හදාගෙන අවුල් වෙන්න හෝ නෙමෙයි. අපිට උමනකම තියෙන්නේ අපි නොදන්නා දේ අවබෝධ කරගන්න. අපි මේ ජීවිතය තුළ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා අපි තුලින්ම තේරුම් ගන්න. දැන් මේ ධර්මය අපි තුලින් තේරුම් ගන්න බලනකොට ඕපනයිකයි. තමා තුළ පමුණවා ගන්නවා. තමම නෝනීය මසනකට පච්චත්තං විද්‍රබ්බු වෙන්නේ. ඒතර එතනට එනකොට මේ ධර්මයේ ස්වාක්කාතයි. මලානකොට දේශනා කරපු එක. සම්දිත්තිකයි මේ ජීවිතින් දකින්න එක. අකාලිකයි ඕනෑම කාලයක දකින්න ඕන එක. ඒහි පස්සේ දැන් ඇවිත් බලන්න තරම් විවෘත නැද්ද මේ ධර්මයේ? දැන් මේක අපි අඬ ගහලා ළඟට අඬ ගහලා හොරෙන් අහනවා දා දැන් කොහොමද දැන් ඔයා භාවනා කළා දැන් දැන් මොකද වුනේ දැක්කේ මොන අහනවද එහෙම එහි පස්සේ ගන්න එක මේක ඕනම කෙනෙකුට ඇවිත් බලන්න විවෘතයි එතකොට මේ මේ ලක්ෂණ මේ ධර්මයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට විඥාන ආහාර ගැන මහණෙනි විඥානාහාරය කෙරෙහි රාගය තිබ්බොත් මොකද වෙන්නේ? ඒ විඥානේ එතන පිහිටනවා. එතකොට මොකද යම් තැනක විඥානය පිහිටනවනම් එතන නාම රූප බැස ගන්නවා. විඥානේ පළවෙනවා. එතන විඥානේ පළවෙනවා. යම් තැනක විඥානේ පළවෙනවනම් එතන නාම රූප බැස ගන්නවා. යම් තැනක නාම රූප බැස ගන්නවා නම් එතන සංස්කාර වැඩෙනවා. යම් කෙනෙක් සංස්කාර වැඩෙනවා නම් එතන ආයමත් භවයක් හට ගන්නවා. යම් තැනක ආයමත් භවයක් හට ගන්නවා නම් ආයමත් එතන ආයමත් ඉපදීමක් හට ගන්නවා. යම් තැනක ආයමත් ඉපදීමක් හට ගන්නවා නම් ඒක දුක් සහිතයි. ඒක ශෝක සහිතයි, කාදර සහිතයි, පීඩා සහිතයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙනවා බලන්න මේක ලස්සනයි. කබලින්කාරයේ වික්කවේ. මහණනි කබලින්කාර ආහාරයේ කෙරෙහි රාගය නැද්ද? ආසාවක් නැත්තම්, තණ්හාවක් නැත්තම් එතන විඥානේ පිටන්නේ නැහැ. කබලින්කාර ආහාරයේ කෙරෙහි රාගයක් නැති වෙන්නේ තණ්හාවක් නැති වෙන්න, ආසාවක් නැති වෙන්න මොකද්ද වෙන්න ඕනේ? කබලින්කාර ආහාරයේ අවබෝධ වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කබලින්කාර ආහාරය අවබෝධයට ආවට පස්සේ ඒකේ ස්වභාවය ගැන උපමාවක්. උන්වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තා දෙන්න පොඩි ළමයෙක් අරගෙන කාන්තාරෙන් ඉතර වෙන්න යනවා කෑම්බින් චුට්ටකුත් අරගෙන. දැන් කාන්තාරේ මැදට යනකොට කෑම ඉවරයි. දැන් තුන් දිනාටම කෑම නැහැ. දැන් අම්මා තාත්තා කල්පනා කරනවා දැන් අපි තුන් දිනාම මැරෙනවා. අපි ජීවත් වෙනකම බලමු කියලා කල්පනා කරලා අන්තිමට තීරණය කරනවා අපිට ගිහිල්ලා කාන්තාරෙන් ඉතිරි වෙලා ළමෙක් හදාගන්න පුළුවන්. අපි මේ ළමයා මරන් කමු. ළමයා මැරෙනවා. ඊට ළමයාගේ අතපය හූරලා ඔන්න ගන්නවා. දැන් මේ අම්මා තාත්තා දෙන්න බුදුරජාන් වහන්සේ අහනවා මහණෙනි මේ අම්මා තාත්තා දෙන්න මේ ආහාරය අනුභව කරන්නේ මේ ඇඟ හදාගන්නද කියලා. නෑ ශරීරේ ශක්තිමත් වෙන්න බොඩි බිල්ඩර්ස් වෙන්නද කියලා අහනවා. නෑ. මේ කාමසපේ විඳින්නද කියලා අහනවා. නෑ. එහෙනම් රූපي ලස්සන කරගන්නද කියලා අහනවා. නෑ. මේ ආර්ය අනුභව කරන එකම ඉලක්කය මොකද ඒ? කාන්තාරෙන් ඊතර විනතුරු ජීවත් වෙන්න. ආන මේ ආර්ය අනුභව කරන්නේ සතුටින්ද කියලා අහනවා. නෑ. අනේ ඔය අපේ දරුවා කීකේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ආහාරය ගැන ওই විදිහට අවබෝධය ඇති වුණොත් අන්න ගැලවෙනවා කියන එක. බලන්නතර කොයිතරම් කොයිතරම් එයාට තමන්ගේම හිතේ හටගත්තු රාගයක් එක්ක කොයිතරම් සටනක් කරන්න වෙනවද? එහෙම සටන් කළා තමයි සියලු දෙනා මේකෙන් ඈතට උනේ. කවුරුවත් මේ නිකන් සනීපෙට හාන්සිපුටුවක වාඩි වෙලා ඉඳිද්දී ට්‍රේ එකක් උඩ තියලා ආ උඹේ විමුක්තිය. කවුරුත් දෙන්නේ කිසි කෙනෙක් හැමෝම මේ විදිහට නෝනින් විමසලා ලෝක යමෙක් නිකලෙස් වුණා නම් ලෝක යමෙක් අවබෝධ කළා නම් අවබෝධ කරපු සියලු දෙනාම අවබෝධ කළා යථාභූත ඥානෙ. යථාභූත ඥා ඒ ඒ යථාභූත ඥානෙ කියන්නේ මොකද්ද? ඒ දී ඒ ස්වરૂපෙම අවබෝධ කළා ගැනුනේ. ගැලවුණ නැති සීළු දෙනාම ගැලවුණ නැති මුලා වෙච්ච නිසා. රාගය හටගත්තු නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආහාරය කිරි රාගය නැති වෙලා ගියා නම් එයාට විඥානේ පිටන්නට මෙතන කියන්නේ කෙලීම මේ අනාගාමීමත් නෙමෙයි අරහත් දක්වා කියනවා දේශනා කරන විඥානේ පිළිටන්නේ නැහැ එතන. එතකොට එතන යම් තැනක විඥානේ පිළිටන්නේ නැත්තම් එතන විඥානේ පළවෙන්නේ නැහැ. යම් තැනක විඥානේ පළවෙන්නේ නැත්තම් එතන නාම රූප බැසගන්නේ නැහැ. යම් තැනක නාම රූප බැසගන්නේ නැත්නම් එතන සංස්කාර වැඩෙන්නේ නැහැ. යම් තැනක සංස්කාර වැඩෙන්නේ නැත්නම් එතන ආයමත් භවයක් හටගන්නේ නැහැ. යම් තැනක ආයමත් භවයක් හටගන්නේ නැත්නම් එතන ආයමත් ඔව් ජාති ජරා මරණ හටගන්නේ නැහැ. යම් තැනක ආයමත් ජාති ජරා මරණ නැත්නම් අශෝකං තං වික්කේ මහණෙනියක ශෝක නැති බව අදරන් කරදර නැති බව අනුපායාසං පීඩා නැති බව කියලා කියනවා. ශෝක නැති ගැන එතන කියනවා. දැන් බලන්න මේ බුද්ධ දේශනාවල දැන් ඉස්සෙල්ලා දේශනා කරපු එක ප්‍රශ්නේ. මේ තියෙන්නේ විසඳුම. දැන් ප්‍රශ්නේ විතරක් කතා කරා නම් විසඳුමක් නැතුව මේ ලෝකේ සම්පූර්ණ අමාරු වෙටෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සෑම දේශනාවකම මේ ප්‍රශ්නේ විසඳුමයි කියන දෙකම තියෙනවා. බොහෝ දෙනෙක් ආ ඒකේ විසඳුම කොටස අල්ලන්නේ නැහැ. ප්‍රශ්නේ අල්ලන් ගන්න වැඩ ඉන්නවා. දැන් මේකේ තියෙන විසඳුම ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහන්නේ ස්පර්ශාහාරේ රාගී නැති වුණොත් ආසාව නැති වුණොත් තණ්හා නැති වුණොත් ස්පර්ශාහාරේ දකින්න කිව්වා මේ හැම ගහපු හරකෙක් වගේ බලන්න කිව්වා හැම ගහපු එළදින වගේ එළදිනක් හැම ගහනවා මැරිච්ච එළදිනක් නෙමෙයි පණ පිටින් ඉන්න එළදින හැම ගාලා මේ එළදින නිදහස යවනවා දැන් මේ එළදෙන වතුරට බැස්සොත් වතුරේ ඉන්න සත්තු මේ එළදෙනව ඔව් කනවා. මේ එළදෙන ගොඩට ආවොත් ගොඩේ ඉන්න සත්තු කනවා. ගහකට හේතු වුණොත් ගහකේ ගහක සත්තු කනවා. එලි මහනිටුත් කනවා. එතකොට යම් තැනකට යම් තැනක එළදෙන යනවාද? ඒ හැම තැනම ඉන්න සත්තු එළදෙන කනවා. ඒ වගේ දකින්න ඕනේ කියනවා මේ ස්පර්ශ ආහාරය. ඒ දැන් එළදෙන ඔය සත්තු කනකට එළදෙන හැමදෙස්සම විඳුනවනේ. එනවා ස්පර්ශයෙන් ඇති වෙන මොකද්ද? විඳීම. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ උපමා. ඒ මේ දේශනාව අහපු කී දෙනෙක්ද රහත් වෙන්නේ නැද්ද? මේ දේශනාව අහලා හිතට අරගෙන යා ලොකු මේකකින් යනවනේ මේ ධර්මයෙන් ඇතිරෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් ස්පර්ශ ආහාරය කෙරෙහි රාගය නැත්තම් ආසාව නැත්තම් තණ්හාව නැත්තම් එතන පිහිටන්නේ නැහැ. මොකද්ද පිහිටන්නේ නැත්තේ? විඥානය පිහිටන්නේ නැහැ. යම් තැනක විඥානය පිහිටන්නේ නැත්තම් එතන විඥානය පැලවෙන්නේ නැහැ. යම් තැනක විඥානය පැලවෙන්නේ නැත්තම් එතන නාම රූප බැසගන්නේ නැහැ. යම් තැනක නාම රූප වසගන්නේ නැත්නම් එතන සංස්කාර වැඩෙන්නේ නැහැ. යම් තැනක සංස්කාර වැඩෙන්නේ නැත්නම් ආය එතන ආයමත් බලයක් හටගන්නේ නැහැ. යම් තැනක ආයමත් බලයක් හටගන්නේ නැත්නම් එතන ජාති ආයමත් ජාති ජරා මරණ හටගන්නේ නැහැ. යම් තැනක ආයමත් ජාති ජරා මරණ හටගන්නේ නැත්නම් ඕ ඒක සෝක රහිතයි. ඒක කරදර රහිතයි, පීඩා රහිතයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනෝ සංචේතන ආහාරයත් ඒ වගේම. මනෝ සංචේතන ආහාරයට බුදුරජාණන් සූපමාවක් දේශනා කළා. සැප කැමති ජීවත් වෙන්න කැමති සැප කැමති මිනිසෙක් ඉන්නවා. සපසේ ජීවත් වෙන්න කැමති, මැරෙන්න කැමති නැති මිනිසෙක් ඉන්නවා. මේ මිනිස්යාව මිනිස්සු දෙන්නේ බලවත් පුරුෂයෝ දෙන්නේ කැවිලින්න අත් දෙකකින් කකුල් දෙකකින් අල්ල ගන්නවා. අල්ලගෙන අරගෙන යනවා මිනිස්සුෙකුට වඩා ගැඹුරු පළල් ලොකු ගිනි අඟුරු වලක් ළඟට. ගෙනිහිල්ලා මේ ගිනි අඟුරු වලට මියාව දාන්න යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මේ මිනිස්සයා මේ ගිනිඅඟුර වලට දාන්න යනකොට එයාගේ පැතුම එයාගේ අවශ්‍යතාවය එයාගේ ඕනකම තියෙන ගිනිඅඟුර වලටද ගිනිඅඟුර වලින් ඈතර වෙන්නද එයාගේ දැඟලිල්ල තියෙන්නේ මහන්සිය තියෙන්නේ මම මේකෙන් ගැලවෙන්න ඕනේ කියලා මෙන්න මේ විදියටයි කියනවා මේ මනෝ සංකේතන ආහාරය අවබෝධ කරගන්න ඕනේ බලන්න ඒතර කොයිතරම් සිහිය ආරියස්ථානික මාර්ගයේ ඔච්චර දියුණු කරන්න ඕනේද එතකොට. ඉතින් මනෝ සංචේතන ආහාරයේ කෙරෙහි ඇති රාගය නැත්නම් ආසාව නැත්නම් තණ්හාව නැත්නම් එතන විඥානයේ පිටන්නේ යම් තැනක විඥානයේ පිටන්නේ නැත්නම් එතන විඥානය පළවෙන්නේ නැහැ. යම් තැනක එතන නාම රූප බසගන්නේ නැහැ. යම් තැනක නාම රූප බසගන්නේ නැත්නම් එතන සංස්කාර වර්ධනය වෙන්නේ නැහැ. යම් තැනක සංස්කාර වර්ධනය වෙන්නේ නැත්නම් එතන ආයමත් භවයක් හටගන්නේ යම් තැනක ආයමත් භවයක් හටගන්නේ නැත්නම් එතන ආයමත් ජාති ජරා මරණ ඇති වෙන්නේ නැහැ. යම් තැන කායමත් ජාති ජරා මරණ නැත්තම් ඒක සෝක රහිතයි, බය රහිතයි, පීඩා රහිතයි. ඊළඟට විඥාන ආහාර ගැනත් බුදුරජාණන් වහන්සේ ඒකම දේශනා කරනවා. විඥාන ආහාරයට උපමාවක් කියනවා. මේ වගේ කියනවා. මහණෙනි හොරෙක්ව අල්ලගෙන ගිහින් රජුරවන්ට පෙන්නනවා. පෙන්ලා කියනවා මේ රජතුමනි මේකා තමයි හොරා. මුන්දට කැමති එක කරන්න කියලා. එතකොට කැම්ප් දඬුවම පනවන්න කියන රජුරෝ කියනවා රාජපුරුෂයන්ට එහෙනම් මේ හොරාට මේ උදේවරුවේ උල්පාර 100කින් අනින්න කියලා. උල්පාර කීයකින්ද? යකඩෝ 100කින් අනින්න කියනවා උදේට. යකඩෝ උල්පාර 100ක් අනින්න කියලා. එතකොට දැන් ආයෙනවා දවල්ට රජුරණ මතක් වෙන හොරා මතක් වෙලා අහනවා සේවකයන්ගෙන් අහනවා රාජපුරුෂයෙනි අද යකඩුල් පාර 100ක් ආපු හොරා ඉන්නවද කියලා. තාම ජීවත් වෙනවා දේවයන් වහන්සේ. එහෙනම් ආයම උල් පාර 100ක් යනකම් කියලා. එතකොට ආයමත් උල් පාර 100ක් අයනවා. රාත්‍රියේට රජුරණ ආය මතක් වෙනවා. මතක් වෙලා අහනවා මේ රාජපුරුෂයනි අර හොරා ඉන්නවද? දේවන් වහන්සේ ඒකට තාම පණ තියනවා කියනවා. එහෙනම් එනපන් කියනවා ආයෙමත් ඔව් උල්පාර 100ක්. බුදුරජාණන් වහන්සේ ආන මහන්නේ මේ විදියට ඒ පුද්ගලයා දවසට යකඩ උල් 300කින් ඇනුම් කනකොට උල්පාර 300ක් ඇනුම් කනකොට ඒ හේතුයෙන් යාද බොහෝ දුක් දුන්න සිඳිනු නේද කියලා එතකොට මේ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ ඒසේ ස්වාමීන් කියන බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි මේ පුද්ගලයා එක උල් පාරකින් එක එක යකඩුලකින් පාර කෑවොත් ඒක ඇති කියන බොහෝ දුක් දුන්නස් විදින්න උල් පාර 300ක් ගැන කවර කතාවද කියන්නේ මානනි ඒවමේව කාහං භික්කවේ විඥානාහාරෝ දට්ඨබ්බෝති වදාමි මහණෙනි මම කියන්නේ විඥානාහාරය ওই විදිහට අවබෝධ කළ යුතුයි කියලා. එතකොට දැන් බලන්න මේ ඇහි කනේ නාසයේ දිවේ කයේ මනසේ විඥානයේ හට ගැනීම බුදුරජාණන් වහන්සේ අපිට අවබෝධ කරන්න කිව්වේ මොන විදිහටද? උල්පාරා පොල් පාර 100ක් පොල් පාර 300කින් ඇනුම් කන හොරා වගේ අවබෝධ කරන්න කියලා. ඒම අවබෝධ කරොත් විඥාන ආරයට තියෙන රාගය ප්‍රහාණය වෙනවා. එතකොට විඥාන ආරයේ කෙරේ රාගය නැත්තම් ආසාව නැත්තම් තෘෂ්ණාව නැත්තම් යම් තැනක නැද්ද එතන විඥානයේ පිහිටන්නේ යම් තැනක විඥානය පිහිටන්නේ නැද්ද? සිතන විඥානය පළවෙන්නේ නැහැ. යම් තැනක විඥානය පළවෙන්නේ නැද්ද? එතන නාම රූප බැසගන්නේ නැහැ. යම් තැනක නාම රූප බැසගන්නේ නැද්ද? එතන සංස්කාර වර්ධනය වෙන්නේ නැහැ. යම් තැනක සංස්කාර වර්ධනය වෙන්නේ නැද්ද? එතන ආයමත් භවයක් හටගන්නේ නැහැ. යම් තැනක ආයමත් භවයක් හටගන්නේ නැද්ද? එතන ආයමත් ජාති ජරා මරණ ඇතිවන්නේ යම් තැනක ආයමත් ජාති ජරා මරණ ඇතිවන්නේ නැද්ද? ඒක සෝකරයිතයි විදාරයිතයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක මේ වගේ එකක් කියනවා. ඔන්න ලොකු ගොඩනැගිල්ලක් තියෙනවා. ගොඩනැගිල්ලේ හතර පැත්තේ මේ මේ මේ නැගෙනහිර පැත්තෙන් ධනෙලයක් තියෙනවා. එතකොට ඉර පායගෙන එනකොට ඉර පෑවුවාම හිරුනස් මේ ජනේලෙන් ඇතුළට වැටෙනවා. බුදුරජාණන් වහන්සේ මහන්නේ මේ හිරුනස් ජනේලෙන් ඇතුළට ආවම වදින්නේ කොයි පැත්තේ පිටිරද කියලා. කොයි පැත්තේ පිටිරද වදින්නේ? බටහිර පැත්තේ පිටියට තමයි වදින්නේ. මහන්නේ මේ බටහිර පැත්තේ පිටියේ නැත්තම් කොහෙද හිරුනස් වැටෙන්නේ කියලා. පිටියක් නැත්තම් පොළොවට වැටෙන්නේ කියනවා. ස්වාමීනි බිත්තියක් නැත්නම් යුරස් වැටෙන්නේ පොළොවට කියනවා. මානිනි පොළොවක් නැත්නම් පොළොවක් නැත්නම් වැටෙන්නේ ජලයට කියනවා. මානි ජලයකුත් නැත්නම් ජලයකුත් නැත්නම් ස්වාමීනි හිරුලස් පිරන තැනක් නැහැ කියනවා. ආන් ඒ වගේ තමයි කියනවා තෘෂ්ණාව නැත්තම් විඥානේ පිළිතර නැහැ කියනවා. දැන් බලන්න එතකොට අර හැම බුද්ධ දේශනාවකම අහන එක ඊළඟ එකට ගැලපෙලා යන්නේ නැද්ද? දැන් අපි විඥානේ පැලවෙනවා. බීජයක් වගේ කියලා බලන්න. මෙතනත් අපි ඉගෙන ගන්න මේ විදිහටම තමයි විඥානේ ක්‍රියාකාරී වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහන්නේ වගේ මේ කබලින්කාර ආහාරය කෙරෙහි ස්පර්ශ ආහාරය කෙරෙහි මනෝ සංචේතන ආහාරය කෙරෙහි විඥානාහාරය කෙරෙහි රාගයක් නැත්තම් විඥානේ පිටන්නේ නැහැ කියන විඥානේ පිටන්නේ නැත්තම් විඥානේ පෙළවෙන්නේ විඥානේ පෙළවෙන්නේ නැත්තම් නාම රූප ප්‍රසගන්නේ නැහැ නාම රූප ප්‍රසගන්නේ නැත්තම් සංස්කාර වැඩෙන්නේ නැහැ සංස්කාර වැඩෙන්නේ නැත්තම් ආයමත් භවයක් හටගන්නේ නැහැ. ආයමත් භවයක් හටගන්නේ නැත්නම් ආයමත් ජාති ජරා මරණ හටගන්නේ නැහැ. ආයමත් ජාති ජරා මරණ හටගන්නේ නැත්නම් ඔය එක සෝකරහිතයි කියනවා. ඒ කියන්නේ නිවන. දැන් බලන්න ඔය කියන සිදුවීම දැන් ඔය සංසාරේ සකස් වීමනේ අපි ඉස්සල කොට ඉගෙන ගත්තේ. මෙතන ඉගෙන ගත්තේ සංසාරේ නිදහස් වීම. මේ දෙකම තියෙන්නේ පැතුමක් මතද? දැන් අපිට හොඳට කරා බිබී ආහාර හතරටම තෘෂ්ණාව පවත්වපත් අපි හිතුවත් එහෙම මගේ විඥාන වල පෙළවීවා කියලා. එහෙම වෙයිද? අන්න තමාගේ අනාත්මය කියන්නේ ඒකයි. තමාට ඕන හැටියට මේක එපා කියලා හෝ ඕනි කියලා හෝ පවත්වන්න බෑ. මෙතන තියෙන සිද්ධියක් වෙනවා. එතකොට බලන්න මේ සිද්ධිය තමයි අපි අල්ල ගන්න ඕනේ. මෙන්න මේක මෙහෙමයි වෙන්නේ කියලා. ඊට පස්සේ අපිට යම් කිසි ආකාරයකට අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. අපි දැන් ඕනම ටිකක් භාවනා කරමු.